තමන්ගේ ජීවිත කාලය තුළදී කරගත හැකි කල යුතු සීල සමාධි ප්‍රඥා සම්බන්ධව දැනුවත් කිරීමයි. විශේෂයෙන්ම ධර්මදේශනාවේ මාලාවේම තේමා වුණේ ගෘහස්ත කටයුතු කරන මේ ගිහි පින්වතුන් තමන්ගේ නිවසේ සිට දූ දරුවන් පෝෂණය කරමින් ඒ වගේම රැකී ආරක්ෂා කරමින් මේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ කොහොමද මේ සඳහා දේශනා මාලාවටම මාතෘකාව වශයෙන් තබා ගත්තේ සියලුම බුදුහාමුදුරන් වහන්සේලා දේශනා කරපු කමඨහනයි. නැත්නම් උපදේශ මාලාව. ඒ උපදේශ මාලාවේ ඕනෑම ගිහි හෝ පැවිදි ශ්‍රාවකේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය තමන්ගේ මනසට ගන්න අවශ්‍ය නම් ඒ ශ්‍රාවකයා ಗುಣ තුනක් සම්පූර්ණ කරගත යුතුයි කියලා දේශනාවේ ඇතුළත් වෙනවා. ඒ ಗುಣ තුන තමයි සබ්බපාපස්ස අකරණං ගුණය, කුසලස් උපසම්පදා ගුණය, සචිත්ත පරියෝධපන ගුණය. මේ සම්බන්ධව අවශ්‍ය කරන තොරතුරු විස්තර පසුගිය දේශනාවලදී පැහැදිලි කරන්න තියෙනවා. ඊට අමතරව මේ පින්වතුන්ට නිවසේ සිටම මේ ಗುಣ තුනම කවදා හරි ලබා ගන්න පුළුවන් භාවනා ක්‍රමයක්. පසුගිය දේශනාවේදී පැහැදිලි කරා එය සක්මන් භාවනාවයි. ඒතර සක්මන් භාවනාව සිදු කරන්න පුළුවන් වෙන්නේ මේ මිනිස්යා ඇවිදින වෙලාවේ. ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරා. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ පින්වතුන් නිවසේ වාසය කරලා විවේකීව ඉන්න වෙලාවක නැත්නම් පන්සලේ අටසිල් සමාදන් වෙන්න ගිය වෙලාවක වෙනත් නිදහස් වෙලාවක ඉඳගෙන පියාගෙන කරන්න පුළුවන් පුරුදු කරන්න පුළුවන් භාවනාවක්. ඒ භාවනාවක් මේ විදිහට පැහැදිලි කරන්න හේතුව වර්තමානයේ බෞද්ධ හුඟක් රටවල් වල විශේෂයෙන්ම තායිලන්තයේ බුරුම වගේ රටවල් වල මේ ආනාපාන සති භාවනාව නැත්නම් මේ හුස්ම ගැන අවධානයෙන් ඉඳලා සබ්බපාපස්ස අකරණං ගුණයක් කුසලස්ස උපසම්පදා ගුණයක් සචිත්ත පරියෝධපණං ගුණයක් ලබා ගන්න විශාල පිරිසක් කටයුතු කරලා තියෙනවා. එනිසා මේ ශ්‍රී ලාංකික බෞද්ධයන්ට තමන් හරියාකාරව දැනගත්තොත් හරි වැටහීමක් ඇතුව මේ දේ කරොත් මේ ආනාපාන සති භාවනාව තමන්ගේ සබ්බපාපස් ආකරණං ගුණයක් කුසලස් උපසම්පදා ගුණයක් සතිත්ත පරියෝධපණං ගුණයක් ලබා ගන්න උදව් කරගන්න පුළුවන්. ඒ සම්බන්ධව කරුණු තමයි අද දේශනාවේදී මූලික තේමාව වෙන්නේ. මේ භාවනාව සිදු කරන්නකොට ශ්‍රාවකයා දැනගත යුතු කරුණු රාශියක් තියෙනවා. පළවෙනි දේ තමයි මේ ආනාපාන සති භාවනාව කියන අපිට નિરાයාසයෙන් වැටෙන ආස්වාසය හා පාස්වාසය සම්බන්ධ කරගෙන මේ ලෝකයේ එක එක පුජ්‍යලයන් සිදු කරන භාවනා සිය දහස් ගාණක් කියන. ඉන්දියාව ගත්තොත් ඉන්දියාවෙම කියනවා දහස් ගාණක්. ඒ සියලුම භාවනා ආනාපාන සති භාවනා කියන ගණයට වැටෙනවා. ලෝකයේ විවිධ පුජ්‍යලයෝ විවිධ ආගම් වල විවිධාකාරයෙන් මේ ආනාපාන සති භාවනාව සිදු කරනවා. ඒ සම්බන්ධව තියෙන පොත්පත් සහ වෙනත් විදිහේ තොරතුරු මේ පින්වතුනුත් අහලා තියෙන පිළක් කියලා. නමුත් මේ බුදුහාමුදුරුව දේශනා කරන ආනාපාන සති භාවනාව ලෝකයේ දැනට තියෙන සියලුම ආනාපාන සති භාවනාව වගේ එකක් නෙවෙයි. ඒක වෙනස්. මේ පිළිබඳව දැනුවත් වේ යුතුයි. එහෙම නැත්නම් බුද්ධ දේශනාවලම ත්‍රිපිටකයේම අපි දකිනවා ආනාපාන සති භාවනාව බුදුහාමුදුරන්ගේ ශ්‍රීමුකයෙන්ම දේශනා කරලා තියෙනවා සූත්‍ර විශාල සංඛ්‍යාවක. එතකොට මේ සූත්‍රවල සමහර සූත්‍ර ආනාපාන සති සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ ආනාපාන සති භාවනාව විස්තර කිරීම හෝ ඒකට අනුගතව සිදු කරන භාවනාවක් නෙවෙයි මේ පින්වතුන්ට අද කියාදෙන්නේ. නිවෙස්වල ඉඳලා කරන්නේ. ඒ වගේම ආනාපාන සති සූත්‍රයේ තව බුදුහාමුදුරන්ගේ විස්තරාත්මකව තැනක් තියෙනවා ගිරිමානන්ද කියන සූත්‍රය. දැන් ඒකත් නෙමෙයි මේ කරන්නේ. මේ කරන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ අඩංගු වෙලා තියෙන ආනාපාන සති භාවනාව. එතකොට කාට හරි හිතෙන්න පුළුවන් එහෙම භාවනා ක්‍රම දෙකක් වෙන්න පුළුවන්ද කියලා. වෙනවා. ඒක නිසාවෙන් Taman දැනට දන්නේ දේ මෙච්චර කල් කරගෙන ගිය ආනාපාන සති භාවනාව එහෙම්මම කරන්න ඕනේ කියන මතය අහක් කරගන්න වෙනවා. පොතපතෙන් දැනගත්ත ඒවා අහක් කරගන්න වෙනවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආනාපාන සති භාවනාව. මොකද අනික්කම පටලව ගන්න නැතුව කරොත් මේකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්. මෙතෙන්දී විශේෂත්වය තියෙන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ අඩංගු ආනාපාන සති භාවනාවේ අර මුලින් කියපු සියලු බුදුරයන් වහන්සේගේ කමඨාන ඉක්මනින් සම්පූර්ණ වෙනවා. මේක බෞද්ධයන් දන්නේ හරියට කරොත් හඳුනගත්තොත් ඉක්මනින් සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ කියන්නේ සබ්බවපස්ස අකරණංගුණීය භාවනාව පටන් ගන්නකොට මේනවා. හරියට කරොත් ඉක්මනින්ම කුසලස් උපසම්පදා ගුණය එනවා. ඒකම දිනු වීමෙන් සචිත්ත පරියෝධපණං ගුණයටපත් වෙනවා. ඒක නිසා මේ භාවනාව අර මූලිකව මං කියපු ලෝකයේ ඕන තරම් ආනාපාන සති භාවනා තියෙනවා. ඒවා ගැන කියෝල ඇති, ඒවා කරන්න මහන්සි වෙලාත් ඇති. ඒ ඒ කරපු එකම නැවත අපිත් මේ මේ කියන එකත් ඒකමයි කියන විශ්වාසයෙන් කටයුතු කරන්න එපා. වැඩි වෙනසක් තියෙනවා. ඒ වෙනස හඳුනගන්න. වෙනසට අනුගතව ඒ භාවනාව පුරුදු වෙන්න. දැන් මෙතෙන්දී <clears throat> සාමාන්‍ය බුද්ධ දේශනාවල අර සක්මන් භාවනාව කරනකොට බොහොම සරලව ඇවිදින වෙලාවේදී පොළොව ස්පර්ශ වෙන වම් කකුල පාදය හා දකුණු කකුලේ පාදය ගැන සතිමත් වීම ප්‍රමාණවත්. නමුත් ආනාපාන සති භාවනාව විස්තර කරන තැන මහා සතිපට්ඨාන සූත්‍රයේ වෙනත් ඕනම තැනක බුදුහාමුදුරුව තව උපදේශ මාලාවක් ගිහි පැවිදියට දෙනවා. ඒ ඒක වැදගත් දෙයක්. මේක මේ කාරණේ සලකන්න වෙනවා. ඒ උපදේශ මාලාව තමයි මේ භාවනාවට පවත්වන ඉරියව්ව ගැන බුදුහාමුදුරුවෝ අවධානයක් පෙන්눔 කරනවා. දැන් ඕනම තැනකදී ආනාපාන සති භාවනාවක් පෙන්නකොට උජුං කායම් පරිමුඛං සතින් කියන පදයකින් මේ වාඩි වෙන ක්‍රමයක් මේකට උගන්වනවා. ඒක වැදගත් වෙන්නේ මේ උජුං කායම් කියන එක වැදගත් සාධකයක් ආනාපාන සති භාවනාව. සක්මන් භාවනාවට ඒක වැදගත් සාධකයක් නෙවෙයි. අනිකුත් භාවනාව වලටත් උජුං කායන් කියන එක එච්චරම වැදගත් කමක් නැහැ. ඒකට හේතුව මේ මේ භාවනාවේ හරියට ජීවෝ පැවිද්දේ මේ භාවනා අරමුණේ සතිමත් වුණොත් ඉතා ඉක්මනින්ම සමාධියකටපත් වෙනවා. ඒකට සමාධියකටපත් වුණොත් උජුං කායංගේන ස්වરૂපයේ නැත්නම් තම තමන්ට සිදු වෙනවා අර බෙල්ල කඩා වැටීම් හොඳ නැමීම් වගේ මේ ශරීරය වාඩි වෙලා ඉන්නේ ඉරියව්වෙන් ඉවත් වෙනවා. ඒකට හේතුව දැන් උජුං කායං කියන ක්‍රමයට නැතුව අපි කොහේ හරි පුටුවක හරි බිම හරි වාඩි වෙලා හිටියොත් නිදිමත ආවොත් කාට හරි ඒ නිදිමතත් එක්කම අපේ ඒ ඉරියව්ව වෙනස් වෙනවා. නිින්ද ගියාට ඒ බෙල්ල ඇද වෙන්නේ නැතුව ඔළුව නැමෙන්නේ නැතු වෙන්න, හඳ පිටිපස්සට යන්නේ නැතු වෙන්න මෙහෙම වාඩි වුණත් නිින්දදී වුණත් ඉඳගෙන නිින්ද ගියත් එයා ඒ ඉරියව්වේ ඉන්නවා. එහෙමනම් මෙන්න මේ නිින්ද ගියත් ඉඳගෙන ඉඳලා බෙල්ල කඩා වැටෙන්නේ නැතුව ඒ වගේම හඳ ඇලවෙන්නේ නැතුව මූණ ඉස්සරහට යන්නේ නැතුව, අතපය වැටෙන්නේ නැතුව, හෙලවෙන්නේ නැතුව ඉන්න ඉරියව්ව හඳුන්වන්නේ උජුං කාය. ඒක නිසායෙන් උජුං කායන් කියන්නේ ඇත්තටම මේ තමන්ගේ ශාරීරියේ ස්වභාවය අනුව මේ පොළවේ ගුරුත්වාකර්ෂණයට ඔරොත්තු දෙන වාඩි වීම. ඒ වෙලාවේ උඩුන් කය හඳුනගන්න ලේසිම විදිය තමයි ඔයගොල්ලෝ දැන් භාවනාවේ සමාධිය හඳුනගන්න යන්න එපා මුලින්. නිදිමත හැදුනම ඇඟ ඇලවෙන්නේ නැත්නම් හොඳ ඇලවෙන්නේ නැත්නම් අතපය හෙලවෙන්නේ නැත්නම් ආන්නේ ඉරියව් උජුම් කය. එහෙනම් මේකේ තේරුම බුදුහාමුදුරු පෙන්වන්නේ ඉතා ඉක්මනින් සමාධියට මේකපත් වෙනවා. එහෙනම් අර වැරදි වාඩි වීමක් තිබුණොත් එයාට ශාරීරිය හදාදා ඉන්න වෙනවා භාවනාව නවත්තන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට සමාජයේ පන්සලක ගත්තත් භාවනා මධ්‍යස්ථානයක ගත්තත් මේ පින්වතුන්ගේ දෙදි භාවනා කරන්න ගියා ඔය ප්‍රායෝගික ගැටලුවට එනවාම. වැරදි විදිහට බෙල්ල තියාගෙන හිටියොත් ආනාපානහති භාවනාව ටිකක් වෙලා කරනකොට බෙල්ල ඇද වෙනවා. හොඳ ඇද වෙනවා. ඇද වෙන්නේ මොකද උජුං කායන් නැහැ. තව මේ සමාජයේ වැරදි අර්ථකථනයක් අරන් තියෙන හුඟක් අය භාවනා කරන්න බයයි. මේ උජුං කායන් කියන ස්වરૂපයේ නැතුව භාවනා කරලා වැඩක් නැහැ කියලා මතයක් සමාජයේ තියෙනවා. ඒක ඇත්ත. මේක වැදගත්. නමුත් උජුං කායන් කියලා තේරුම් ගන්න හුඟක් අය පිට කොන්ද කෙලින් තියනවා කියන එක. කොඳු වැට පෙළ කෙලින් තියාගන්න කියලා. නමුත් මේක නෙවෙයි උජුං කායන් කියන්නේ. කොඳු වැට පෙළ කෙලින්ම තියාගෙන ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු ඉන්නේ 100ට 90ක් වගේ. ඔය පුංචි ළමයින්ට නම් එහෙම ගුණයක් ඇති. වයස් ගත වෙන්න ගත වෙන්න මේ කොඳු යට පෙළ හැමෝගෙම වෙනස් වෙනවා. ඒක ස්වභාවික සංසිද්ධිය. දැන් එවැනි වයස්ගත කෙනෙක් අපිට මැදි වියේ වයසක කෙනෙක්වත් මේ කොඳු යට පෙළ කෙලින් තියනවා කියන එක ලේසියෙන් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒවා දැන් කවුරු හරි මතයක් හදාගත්තොත් එහෙනම් මේ ආනාපාන සති භාවනාව කරලා වැඩක් නැහැ කොඳු යට පෙළ කෙලින් නැතුව කියලා. ඒක වැරදි. මොකද කොඳු යට පෙළ කෙලින් තියෙන මිනිස්සුන් ගක් අඩුයි. එතකොට උජුං කායන් කියන්නේ කොන්ද කෙලින් කියා ගැනීමම නෙමෙයි. මේ ඉඳගත් ඉරියව්වෙන් අර නිදිමත හැදුනාත් ඒ ඉරියව්ව වෙනස් නැති වෙන විදිහේ දෙයක් හොයාගන්න. අන්න ඒක තමන්ගේ උජුං කායය. ඒතර පුජ්‍යලයේ අනුව මේ වෙනස් වෙනවා. තව මේ ගිහි බින්වතුන් විශේෂයෙන් දැනගන්න ඕනේ හුඟක් ඔය පොත්පත්වල භාවනා පිළිබඳ උපදෙස් දෙන තැන්වල හරි මේ වගේ වැරදි මතක් තියෙනවා. මේ භාවනාව බිම ඉඳගෙනම කරන්න ඕනේ. බද්ධ පරියන්කෙන් ආඩි වෙලාම කරන්න ඕනේ. ඒවා එහෙම එකක් නෑ. උතුම් කයන් කියන්නේ බද්ධ පරියන්කයක් නෙවෙයි. මේ පින්වතුන්ට බිම සාමාන්‍ය පොඩි ළමයෙක් නම් ඔන්න බද්ධ පරියන්කෙන් ආඩි කරලා පුරුදු කරොත් එයාට ජීවිතේටම එහෙම ඉඳ පුළුවන් වෙයි. දැන් මේ පින්වතුන් සමහර විට අවුරුදු 40ක් විතර ගෙවලා බද්ධ පිරිය පරියන්කේ වාඩි වෙන්න පුරුදු වුණොත් ඒක මරණකම්ම මහන්සි ගත්තා වාඩි වෙන්නේ. දැන් මේ වගේ අනවශ්‍ය දේවල් කරන්න යන්න හොඳ නැහැ. දැන් ධර්මයේ එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරයිද මේ මේ ඉඳ ගන්න පුරුදු වුණාම නිවන් දකින්නවා කියන්නේ. ඉරියව්වකින් නිවන් දකින්න. එහෙම එකකින් එහෙම එකක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ නැහැ. නමුත් වරදවා තේරුම් ගන්නත් බෑ. මෙතෙන්ට ඉරියව්වක් ඕනේ මේ භාවනාවට. ඒක උජුම් කායාව. උජුම් කායං කියන්නේ කොඳු යට පෙළ ගෙලින් කිරීමම නෙවෙයි. ඒක හොයාගන්න තම තමන් ඉඳගන්නේ ක්‍රම වෙනස් කරලා වාඩි වෙන එක බිමින් වාඩි වෙන්න බැරි අය කුටුවක වාඩි වෙනවා. කුටුවක වාඩි වුණා කියලා මේ ආනාපාන සති භාවනාව කරන්න බැරි වෙන්නේ නැහැ. මොකද මේ භාවනාවන් බුදුහාමුදුරන්ගේ උපක්‍රමයක් විතරයි. මේකේ අවසාන ඵලය ආනාපානිය ගැනම හිතලා හැමදාම කරන භාවනාවක් නෙවෙයි. මේක උපක්‍රමයක්. මොකටද? කුසලස් උපසම්පදා ගුණය ගන්න. මේ උපක්‍රමයේ මෙතෙන්ට ගියාට පස්සේ ඊට පස්සේ සතිත්ත පරියෝධපණං කියන ගුණය තියෙන්නේ ආනාපානයේ මත නෙවෙයි. හුස්ම මත නෙවෙයි. ඊට වැඩිය ගැඹුරු සතියක තියෙන්නේ. ඒ නිසා අර මේ කරුණු ටික කිව්වේ භාවනාවට පෙර මෙන්න මේ වගේ වැරදි මත සමාජයේ තියෙනවා. ඒවට කවුරු හරි කිව්වට පොත්වලින් දැක්කට ඒවට බය වෙලා මේ භාවනාව මට ඉඳ ගන්න බැරි හින්දා කරන්න බෑ කියලා බොරු මතයක් හදන්න එපා. මට කොන්ද ගෙලින් තියාගෙන කරන්න බැරි හින්දා බෑ කියලා හදන්නත් එපා. පුටුවක වාඩි වෙලා භාවනා කරන්න පුළුවන් නම් ඒත් මේක ප්‍රමාණවත්. දැන් උදුම් කායම් කියන එක ඒ විදිහට තේරුම් ගන්න. ඊට පස්සේ බුදුහාමුදුරන්ට අවශ්‍ය වෙන්නේ අපිට මුලින්ම මේ සබ්බපාපස්ස අකරණං ගුණය ලබා දෙන්න මේ નિરાයාසයෙන් වැටෙන හුස්මක සම්බන්ධ කරගන්න. එතෙන්දී ඉගෙන ගන්න වෙනවා මේ සියලුම මිනිස්යන්ට සියලුම සත්තුන්ට નિરાයාසයෙන් ස්වභාවිකව සිදුවෙන දෙයක් හුස්ම වැටීම ආස්වාදය හා ආස්වාදය. හැබැයි තව ඕනම් මිනිස්සෙකුට තියෙනවා මෙහෙම හැකියාවක් ලැබිලා මේ નિરાයාසයෙන් ආස්වාදය හා ආස්වාදයේ සිදු වුණා මේ ජීවිතය ආරක්ෂා කරගන්න ලැබිච්ච දායාදයක් විදිහට ඕනනම් විතා කෙටි විනාඩි කීපයක් එන තත්පර කීපයක් තමන්ට උත්සාහයෙන් හුස්ම නොගෙන ඉන්න පුළුවන්. නිරායාසයෙන් හුස්ම වැටුණාට අපිට පුළුවන් සාමාන්‍ය මට්ටමක මිනිත්තු කිහිපයක් මිනිත්තු කිව්වට මිනිත්තු දෙකක් හෝ තුනක් ඊට වැඩි වෙන්නේ නැහැ මේක. මිනිත්තු දෙකක් හෝ තුනක් නැත්නම් ඊටත් අඩුව තම තමන්ට ශක්තිය තියෙනවා මේ ආස්වාසිය පාලනය කරන්න. ඒ කියන්නේ දැන් මේ පින්වතුන්ට එහෙම නැති වුණොත් නාන්න එහෙම බැරුව යනවා. දැන් නහය ළඟ වතුර තියෙන වෙලාවේ හුස්ම ගන්න එක මේ පින්වතුන්ට නැවැත්තිය. එහෙම නැවැත්තියේ නැත්නම් වෙන්නේ මොකද්ද? ආස්වාස පාස්වාසයේ වාසිය වෙනුවට ජලයක් අපේ පෙනහැල්ලට යනවා. ඉතින් ඒවා මල හැරවගෙන ජීවත් වෙන්න අපිට ස්වභාව ධර්මයෙන්ම යම්කිසි ಗುಣ ටිකක් ලැබිලා තියෙනවා. ඒ ಗುಣවල තේරුම මොකද්ද? નિરાයාසයෙන් ආස්වාස පාස්වාසයේ හැම සත්‍යයකටම වැටුණාට, පැවැත්ුණාට සත්‍යයට පුළුවන් Tamanට කැමති පොඩි කාලයක් හුස්ම නොගෙන ඉන්න. නැත්නම් හයියෙන් හුස්ම ගන්න. නැත්නම් හිමින් හුස්ම ගන්න. ඕක හැම වෙලෙම කරන්න බෑ. දැන් මෙන්න මේ තමන්ගේ හැකියාවට අර හුස්ම පාලනය කිරීමක් නේද? ඒ කියන්නේ හයියෙන් හුස්ම ගැනීමක් හෝ හිමින් හුස්ම ගැනීමක්, හුස්ම නොගෙන ඉඳීමක්, කොටින්ම කියනවා නම් ස්වභාවිකව වැටෙන හුස්ම වලට අමතරව තමන්ගේ පුළුවන්කාරකමට මේ හුස්ම පාලනය කරන තැනක සතිපට්ඨාන භාවනාව නැහැ. ඒක අනිවාර්යයෙන්ම මේක ඉගෙන ගන්න ඕනේ. නමුත් ඉන්දියාවේ තියෙන සියලුම ප්‍රබල භාවනා ඔය කියන හුස්ම පාලනයක් එක්ක එන භාවනා. ඒ සම්බන්ධව පොත්පත්, ඒව සම්බන්ධව විස්තර අපේ සාහිත්‍යයට එකතු වෙලා තියෙනවා. ඒ නිසා මේවා ගන්න එපා. බුදුහාමුදුරන්ගේ සතිපට්ඨාන භාවනාවේදී ආනාපාන සති භාවනාවේදී හුස්ම පාලනය ඇත්තේම නැහැ. નિરાයාසයෙන් වැටෙන හුස්මත් එක්ක කරන ගනුදෙනුවක් නිසා එනා තම තමන්ට හැකියාව තියෙද්දි හයියෙන් හුස්ම ගන්න තැනක හෝ හිමින් හුස්ම ගන්න තැනක හෝ හුස්ම පාලනයකට ලක් වෙච්ච තැනක සතිය පවතින්නේ ඒක තේරුම් ගන්න. නමුත් මෙහෙමත් තව වැරදි අදහසක් ගන්න එපා. සමහර අය ගුරුකුල ලංකාවේ වුණා. භාවනා මධ්‍යස්ථානවල එක එක හාමුදුරුවෝ වෙන්න පුළුවන්, ගිහියෝ වෙන්න පුළුවන්, සාර්ථක ගුරුකුල තියෙනවා ලංකාවේ. ඒ තැනක භාවනාව පුහුණුවකට ගියායට සමහර විට ගියයි ඔය මං කියපු સિદ્ધාන්තයට විරුද්ධ දේවල්. ඒ කියන්නේ ලක් අයට කියනවා මේ ආස්වාසය පාස්වාසය ගැන අවධානයට යන්න කලින් 10ට යනකම් ආස්වාසය ගැන තේරුම් අරගෙන ගණන් කරන්න. නැත්නම් මුලින් ඉස්සෙල්ලාම හයියෙන් හුස්ම ගන්න. තුන් පාරක් හයියෙන් හුස්ම ගන්න. ඔය වගේම කියන්න පුළුවන්. ඒ කියන එකය ඒ ගුරුකුලයේ දෙයක්. ඒක වැරදි දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මේ નિરાයාස හුස්ම අවධානයට ලක්කරන සාමාන්‍ය ආධුනිකයාට බෑ එකපාරට. බැරි නම් ඒක විකල්පයක් දෙනවා ඒකට සැකසෙන්න පුහුණු වෙන්න. නමුත් දීර්ඝ කාලීනව ඒක හැමදාම කරන්න යන්න එපා කවුරුත්. ඒ නිකායෙන් පොත්පත්වල ඒවා දැකලා ඒවා කරලා සමහර විට හිතයි ඒක තමයි භාවනාව. එහෙම හේකුත් නෑ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති භාවනාව හරියට කරනවා නම් සාර්ථකම තැන નિરાයාසව වැටෙන ආස්වාසය හා ආස්වාසය මේක අරමුණු වෙන්න ඕනේ. දැන් ඊට පස්සේ මේ භාවනාව රඳාපවතින්නේ ආස්වාසය හෝ පාස්වාසය මත නෙවෙයි. ඒකත් වැරදි. හුස්ම ගැනීම හෝ හුස්ම හෙලීම මතක් නෙවෙයි. සතිපට්ඨාන භාවනාව රඳා පවතින්නේ අර මීට පෙර මං කියා දුන්න ආනා මේ සක්මන් භාවනාව වගේ ඇවිදිනකොට වම් කකුල පොළවේ ස්පර්ශ වෙන වෙලාව සතිමත් වීමයි එතන භාවනාව. සතිය පැවැත්වීමයි. දකුණු කකුල පොළවේ ස්පර්ශ වෙන වෙලාවේ සතිමත් වීමයි. එහෙනම් මේ සතිපට්ඨාන භාවනාව වල සුවිශේෂී කාරණය සුවිශේෂී ගුණය තමයි ආ වර්තමානයේ සිදුවෙන කායික ක්‍රියාවක සතිමත් වීම. මේක හැර වෙන දෙයක් හිතන්නුම එපා. භාවනාවේ ඉලක්කය හඳුනගන්න. වර්තමාන අරමු කායික ක්‍රියාවක් තියෙනෝනේ ඒ කායික ක්‍රියාවේ කයට තේරෙන ස්පර්ශය මත සතිමත් වෙන්න ඕනේ මේ වර්තමානයේ. දැන් උදාහරණයක් විදිහට මුලින්ම මම කියා දුන්නේ සක්මන් භාවනාවේ යොගුණේ තියෙනවා. වම් කකුල පොළවේ වදිනකොට සතිමත් වෙනවා. කකුල වදින්නේ නැති වෙලාව සතිමත් වෙන තැන භාවනාවක් නෑ. දකුණු කකුල පොළවේ වදින තැන සතිමත් වෙනවා. එහෙම නැති තැන භාවනාවක් නෑ. දැන් ආනාපාන සති භාවනාවේ මෙන්න මේක ඊට වැඩිය සියුම්ම එක එක ශාවකයා Tamanta පුහුණුවෙන් මුලින් වටහා ගන්න ඕනේ භාවනාවට පෙර. ඒ කියන්නේ ආස්වාසය ස්පර්ශ වෙන තැන ශ්‍රාවකයා හඳුන ගන්න වෙනවා. ඒ කියන්නේ හුස්ම ගන්න වෙලාවේදී ආස්වාසය ස්පර්ශ වෙන කායික ස්ථානයක් ශ්‍රාවකයා හඳුනගත යුතුයි මේ භාවනාව සාර්ථක කරන්න. ඒ වගේම පාස්වාසය වෙලාවේදී හුස්ම හෙළන වෙලාවේදී ඒ පාස්වාසය ස්පර්ශ වෙන තැනක් ආයිකෝ හඳුනා ගන්න ඕනේ. දැන් මේ දේ පහසුයි සාමාන්‍යයෙන් තමන්ගේ මුහුණේ හැඩය අනුව මේක වෙන්නේ. නැතෝ මේ පොතක තියෙන එක බලලා කරන්න යන්න එපා. මේක රඳාපවතින්නේ මේ ආස්වාසය හෝ පාස්වාසයේ ස්පර්ශ වෙන තැනක් ශ්‍රාවකයාට ලැබෙන්නේ තමන්ගේ මුහුණේ හැඩය, නහයේ හැඩය අනුවමයි. තව කෙනෙක්ගේ නහයට අනුව නෙවෙයි Tamange මේ ස්පර්ශය තියෙන්නේ. ලේසියෙන් ධර්මානුකූලව හැමෝම භාවිතා කරනවා. ආස්වාදයේ හෝ පාස්වාදයේ ස්පර්ශ වෙන තැන වඩා පහසුවෙන් තේරෙන අය ගොඩාක් වැඩි පිරිසකට තේරෙනවා නාසයේ අග දෙලක් අයට නාසයේ මුල නැත්නම් තොලි වෙන වෙනම ස්පර්ශය තියෙනවා ආස්වාදය ආස්වාස ගන්නකොට නිකන් හුලන් රොදක් වැඩිගෙන යනවා වගේ ස්පර්ශය තේරෙනවා. ආස්වාදයේදීත් එහෙම තේරෙනවා. හැබැයි ඒ ගැන සතියෙන් හිතියොත් විතරයි. දැන් මේ බණහනකොට කාටවත් එහෙම තේරෙන්නේ නැහැ. හේතුව මොකද? අපිට බණහන්න සී කල්පනාවක් තියෙනවා මිසක් අර ආස්වාස පාස්වාසයේ ස්පර්ශ වෙන තැන ගැන සී කල්පනාවක් නැහැ. එහෙමනම් අනික් වැඩ කටයුතු ඔක්කොම නවත්තලා තමයි අපි මේ ආස්වාසය හෝ පාස්වාසයේ ස්පර්ශය ගැන අවධානයටපත් වෙන්න ඕන. එහෙමපත් වුණොත් ඔය මං කියපු ස්ථාන වලින් එකක් Tamanට තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ එක්ක Tamanට තේරේ තොලේ ස්පර්ශ වෙනවා කියලා එක්කෙනෙකුට, තව කෙනෙකුට තේරේ නාසයේ අග, ඒ වගේම නාසයේ එක කෙළවරක වම් පැත්තේ, දකුණු පැත්තේ, කොහොම ඇතුලේ ඔය වගේ එක එක තැන ලැබේ. එහෙම තේරෙන්නේ Tamanගේ නාසයේ මූණේ හැඩය අනුවයි. එහෙම නැතුව දැන් යාළුවෝ දෙන්නේ භාවනා කරන්න ගිහිල්ලා එක්කෙනෙකුට තේරුණා නාසයේ අග ස්පර්ශය මටත් ඒකම තේරෙයි කියලා මතයක් හදන්න එපා. මොකද හේතුව යාළුකම තිබුණාට දෙන්නගේ මූණු දෙක. ඒතර මූණ අනුව තමයි මේ වෙනස සිදුවේ. හැඩේ අනුව, මුහුණේ හැඩේ අනුව, නාසයේ හැඩේ අනුව. එහෙම නැතුව දැන් අර පොතක තියෙන එක ඒ දේම හොයන්න එපා. Tamanට ආවේනික ක්‍රමයක් ඇති ඒක හොයාගන්න. ඒක හොයාගන්න ඒක තමයි භාවනාවේ මූලික සැරසීම. තව මෙතෙන්දි මතක් කර යුතුයි දැන් ලංකාවේ ගොඩාක් වෙලාවට මේ භාවනා මධ්‍යස්ථානවල කඳුබුඩ වගේ ආයතනවල දා ඉඳලම ඊට වැඩි වෙනස් ක්‍රමයක් මේ ආස්වාස ස්පර්ශයද තෝරගෙන තියෙනවා. ඒක උදරයයි. ආස්වාසයේ හුස්ම ගන්න වෙලාවේ උදරය හින්දෙන්නේ. ඒ වගේම හුස්ම හෙලනකොට උදරයේ හැකිලීමක් ස්පර්ශය හඳුනා ගැනීමට ඕනම කෙනෙකුට පුළුවන්. කවුරු හරි දැන් මේ දේශනාවල් අහලා තමන් මුලින්ම උත්සාහ ගන්න මූණේ ඒ කියන්නේ නාසය හෝ තොලේ හෝ ආස්වාසය පාස්වාසය ස්පර්ශය තේරෙනවද කියලා සතියක් විතර මහන්සි අරගත්තත් තේරුම් නැත්නම් එයා සම්පූර්ණ ඒ දේ අහක් කරලා අර උදරයට අත තියලා වුණා ආස්වාසය වෙනකොට උදරයේ පිම්වීමක් තේරෙයි. ඒ වගේම පාස්වාසයේදී උදරයේ හැකිලීමක් තේරෙයි. ඔන්න ඔය දෙක ගැන සතිමත් වීම මේ භාවනාවට ප්‍රමාණවත්. දැන් ඒ කාරණේ මම කිව්වේ එහෙමනම් මෙතෙක් කල් කවුරු හරි ඔය උදරයේ සතිය තියාගෙන ආස්වාසය හා පාස්වාසය ගැන අවධානයෙන් ඉන්නවා නම් ඒක ඒ විදිහටම කරන්න ඒකත් මේ සතිපට්ඨානයට ගැලපෙනවාමයි. ආය 아무තු දෙයක් මං වැරදි මේ ක්‍රමය හොඳ නෑ කියලා බොරු හදාගන්න එපා. දැන් එතකොට දෙවෙනි කාරණේ විදිහට පෙන්නේ අපි එහෙමනම් මේ භාවනාව සාර්ථක කරගන්න අර උදුම් කායං කියන හොඳ ඉරියව්වක් හොයාගෙන Tamanට ආවේනික දෙවනුව ආස්වාසය හා පාස්වාසයේ ස්පර්ශය ගැන අවධානයට ලක් වෙන්න පුළුවන් අරමුණක් හොයාගන්න වෙනවා. ඒ කියන්නේ කායික ස්පර්ශයක් තේරෙන්න ඕනේ. ඒකත් හරියට අර සක්මනේදී වම් කකුල පොළවේ වදිනකොට ස්පර්ශයට අවධානය දෙන්නා වගේ ආස්වාසය නාසයේ හෝ තොලේ හෝ ස්පර්ශ වෙනකොට එතන අවධානය තියෙන්නේ. නාසයේ හෝ තොලේ හෝ උදරයේ ආස්වාසේ ස්පර්ශ වෙන්නේ නැති විට ඒ ස්ථානයේ සතිය තිබීම භාවනාව නෙවෙයි. අවශ්‍ය නැහැ. හැම වෙලෙම සී කල්පනාවෙන් එතන ඒ අදාළ අරමුණේ ඉන්න එකත් භාවනාව නෙවෙයි. අර වම් කකුල පොළවේ වදිනකොට ඒ මොහොතේ ස්පර්ශ වෙන මොහොතේ සතිය පවත්නවා වගේ ආස්වාස ස්පර්ශය වෙලාවේදී විතරක් ඒ අදාළ ස්ථානයේ සතිය පවත්වා ගන්න ඕනේ. පාස්වාස ස්පර්ශ වෙලාවේදී විතරක් අදාළ ස්ථානයේ සතිය පවත්වා ගන්න ඕනේ. මෙන්න මේ ක්‍රම දෙක අඛණ්ඩව සිදු කරොත් ඒක ආනාපාන සති භාවනාව. නැතුව හිතලා හුස්ම ගන්න එක භාවනාවක් නෙවෙයි. මෙන්න මේ කාරණේට අපි කොටු වෙනවා. අපේ හිතේ අපි කල්පනා කරලා හිතලා හුස්ම ගන්නව ගත්තොත් හරියි. දැන් මම ආස්වාස කරනවා. මම නැත්තම් පාස්වාස. එතකොට ඒක හිතන්නේ එහෙම හිතලා හුස්ම ගැනීම භාවනාවක් නෙවෙයි. දැන් මේ පින්වතුන්ට මම මේ හිතලා හුස්ම ගත්තව වෙන්නේ වෙන දේ. ලකය ඒකට මහන්සි වෙනවා අවුරුදු ගණන්. කිසිම මහන්සියෙන් කිසි පළක් වෙන්නේ නැහැ. ඒ හිතලා හුස්ම ගැනීම කියන මහන්සිය භාවනා ප්‍රතිඵල කියන මහන්සියක් නෙවෙයි භාවනාවක් නෙවෙයි. යමෙක් හිතලා හුස්ම ගැනීම දිගටම අවුරුදු ගාණක් කරොත් එයාට උරුම වෙන්නේ ආයුෂක කියන එකක් විතරයි. එහෙනම් වයසට යනවා විතරයි. මේ හිතලා හුස්ම ගන්න ඕනේ නෑනේ නිය. નિરાයාසයෙන් වැටෙන හුස්ම අපි මේ හිතන්න ගියාම මොකද වෙන්නේ? ඒක වෙහසක් නෙවෙයි. නෑ. નિરાයාසයෙන් ස්වභාව ධර්මයේ සිදුවෙන අපි හිතන්නේ නැතුව මේ නිින්ද ගියත් හුස්ම වැටෙනවා නම් ආයේ කවුරු හරි හිත හිතා හුස්ම ගත්තොත් මොකද වෙන්නේ? දැන් හිතන්න කොච්චර ජාති තියෙද? මේක ගැන හිතලා වුණාම අවශ්‍යකේ තියෙනවා. ඒක නිසා මේක නෙමෙයි බුදුහාඳුර කියන භාවනාව. මම මෙහෙම්මම කරුණු කිව්වේ. හරි ඉලක්කය තෝරගන්න. භාවනාවේ මූලික સિદ્ધාන්තය නම් ආස්වාසය හා පාස්වාසය ස්පර්ශ වෙන තැන ශ්‍රාවකයා ආධුනික මට්ටමේම හඳුනා ගන්න. නැත්නම් අවුරුදු ගාන වැඩි වෙනවා මිස දියුණු වෙන භාවනාවක් නැහැ. අවසානයේ ඉතුරු වෙන්නේ ඇස් පියාගෙන පන්සිල් රැක එකක් විතරමයි. ඒකින්ද ඇස් පියාගෙන පන්සිල් රැකීමක් නෙවෙයි භාවනාව. ඊට බුදුහාමුදුරෝ දීප උපදේශම හරියට ගන්න. මම ඒකයි මේ පැහැදිලි කරගෙන යන්නේ උපදේශ හරියට ගත්තොත් භාවනා කරන්න ඔච්චර කල් කර අවිදින්න ඕනෙත් නෑ කාලය ගත වෙන්නේත් නෑ. හරි දේ කරොත් අඩු කාලයකදී ප්‍රතිඵල තියෙනවා. දැන් ඒ විදිහට එහෙනම් තව තවත් කරුණාවක් පස්සේ අපි මේවා ගැන සාකච්ඡා කරගමු. කොහොම හරි මේ ආධුනික මට්ටමේදී සතිපට්ඨාන සූත්‍රයේ අඩංගු වන ආනාපාන සති භාවනාව කරන ශ්‍රාවකයා පළමුව තමන්ගේ ආස්වාදයේ පාස්වාදයේ ස්පර්ශ තැන හඳුනා ගැනීම වැදගත්. එහෙම භාවනා කරන්න පටන් ගත්තම බුදුහාමුදුරුවෝ දෙනව වගන්ති හතරක්. මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒ වගන්ති හතර පැහැදිලිව කියලා තියෙනවා. ඒ වගන්ති හතරෙන් කියන්නේ මේ හුස්ම ගැන අවධානය තියාගෙන ඉඳීමට යොමු කිරීමේ උපදේශ මාලාවක්. ඒක පැත්තකින්. මුල්ම වගන්ති දෙක මේ ශ්‍රාවකයා ආස්වාදයේ හා පාස්වාදයේ අවධානය තියාගෙන ඉන්නවද නැද්ද කියලා Tamanට තේරුම් ගන්න දීපු උපදේශයක්. ඇස් පියාගෙන නිකන් හිටියා නෙවෙයි කියන්නේ. නැත්නම් හරි දේ කරාද කියලා Tamanට තෝරගන්න තියෙන උපදේශ මාලාවක් උපදේශ දෙකක් තියෙනවා සූත්‍රයේ මුලින්. ඒක මෙන්න මේකයි. සතිපට්ඨාන සූත්‍රයේ මේවා පාලියෙන් කිව්වත් මේ පින්වතුන්ට හුරු පුරුදු වචන, අහලා තියෙන වචන, පාඩම් තියෙන වචන. දීගං වා අස්සසන්තෝ දීගං වා අස්සසාමීති පජානා. දීගං වා පස්සසන්තෝ දීගං වා පස්සසාමීති පජානා. ඔන්න පළවෙනි ගුණය. දෙවෙනි ගුණය රස්සං වාස සන්තෝ රස්සං වාස සාමීති පජානාති. ඊගාට ඒකෙම කියනවා රස්සං වා පස්ස සන්තෝ රස්සං වා පස්ස සාමීති පජානාති. අස්ස සන්තෝ කියන්නේ ආස්වාසයයි. පස්ස සන්තෝ කියන්නේ පාස්වාසයයි. එතකොට මේ ආධුනික මට්ටමේ කෙනෙක් වුණා මේ භාවනාව දැන් මේ වෙලාවේ පටන් ගත්තොත් ඇස් දෙක පියාගෙන මුලින්ම අර ආස්වාස ස්පර්ශය කෙරෙහි අවධානයෙන් තියෙනකොට දීර්ඝ ආස්වාසයක්මයි යාට තේරෙන්නේ භාවනාව පටන් ගන්නකොට. ඒක දිගයි කියලා තේරෙන්නේ ඒ ඒ වෙලාවේ නෙමෙයි. ඒ ඊට පස්සේ තව ටිකක් වෙලා මේ නිසල්මනේ භාවනා කර කර යනකොට දෙවෙනි අවස්ථාවටපත් වුණාම දෙවෙනි අවස්ථාව තියෙන්නේ කෙටි ආස්වාසයක් තේරෙනවා. ඒතකොට දිග ආස්වාසයක් කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ හුඟක් කල් අර ස්පර්ශ වෙන තැන ස්පර්ශ වෙනවා නම් වැඩි කාලයක් දීර්ඝ ආස්වාදයක්. අ ස්පර්ශ වෙන තැන කාලය අඩු නම් කෙටි ආස්වාදයක්. ඒ කියන්නේ අන්තිම අපි හිතමු මේ වගේ පින්වතේ කවදාවත් මේ භාවනාව කරලා නැහැ. අලුතෙන්ම කරන්න ගියොත් හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට මුලින්ම දිග ආස්වාස තේරෙනවා. ටිකක් වෙලා යනකොට කෙටි ආස්වාස වෙනවා. හැබැයි දිග ආස්වාසය කියලා තේරෙන්නේ කෙටි ආස්වාසය ආවේ දවසටයි. ආව ආව දවසට කියන්නේ හැමදාම එනවා නෙවෙයි ආපු වෙලාව. නැතෝ දිගද කියලා දන්නේ කොහොමද? කෙටි කියන එක තේරෙන්නේ නේ දිග එක තේරෙන්නේ කෙටි එක දැනුණා. හැබැයි එතන දෙනවා බුදුහාමුදුර මෙන්න මෙහෙම වැඩගත් වචනයක් දීගංව අස්සසන්තෝ දීගංව අස්සසාමීති පජානාති. මෙතන දෙන වචනේ පජානාති. පජානාති කියන්නේ විශේෂයෙන් දැනගන්න කියලා තමයි පොත්පත්වල හුඟක් සටහන් වෙන්නේ. ඇත්ත. ඊට වැඩි අර්ථයක් මෙතන තියෙනවා. පජානාති කියන්නේ ඒ වර්තමානයේ දැනගන්න කියන. දැන් දිග උතුමේ දැනගන්න ඕනේ මේ බණ අහනකොට නෙවෙයි. දෙන්නේ එක එක මේ භාවනාව ගැන කතා කරනකොට නෙවෙයි. ඒක ජානාති. දැනගන්න. දැන් බණ අහනකොට ඔයගොල්ලෝ පජානාති නෙවෙයි. ජානාති. මෙන්න දිග කියලා දිග ආස්වාදයක් ගැන දැනගන්න. පජානාදී කියන්නේ භාවනා කරනකොට දැනගන්න. ඒ මොහොතේ වර්තමානයේ දැනගන්න. දැන් එතෙන්දී තව පැටලිලි සාගත වෙලා තියෙනවා අපි බැලුවා මේ ලංකාවේම ගොඩාක් මේ භාවනා කරන්න යොමු වෙන ගිහි පැවිදි හුඟක් අයගේ මේ පැටලවිල්ල දැක්කා. දැන් ගොඩක් අය එහෙනම් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවානේ දිග හුස්ම හඳුන ගන්න, කෙටි හුස්ම හඳුන ගන්න කියලා. අපිටම හම්බෙලා තියෙනවා සමහර ගී අය අවුරුදු 10 15 15 ආනාපාන සති භාවනාව කරගෙන යනවා. දිග හුස්ම කෙටි හුස්ම ඒ අවුරුදු 10ෙම හොයන. එතකොට දැන් එයාගේ භාවනාව ආනාපාන සති භාවනාව නෙවෙයි දිග කෙටි හුස්ම හොයීමේ පරිසරය. මේක වෙන්න බෑ. ඒ නිසා මේ දිග කෙටි කියන බව මේ බුදුහාමුදුරුව දෙන්නේ මේ භාවනාවට එයා අවතීර්ණය වුණාද නැද්ද කියලා මනගන්න Tamanට තියෙන උපක්‍රමය. දැන් ඒ උපක්‍රමයේ සැලසෙන්නේ ස්වභාවිකවම. ඒක මේ පින්වතුන්ට උනත් තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය සිද්ධියක්. දැන් අපි හිතමු යමෙක් ඉඳගෙන වෙන වෙන වැඩ ඉඳගෙන නෙවෙයි ඇවිදගෙන වැඩ කරමින් ඉන්නවා. ගෙදර දොරේ වැඩ කටයුතු කරනවා. ඒ වැඩ කටයුතු නිමා වෙලා විවේක කාලයක් ඇවිදින් මේ කියන භාවනාව කරන්න වාඩි වෙනවා. දැන් වාඩි වුණාම ඔන්න හුස්ම ගැන අවධානය දෙන්න. ඒතර වාඩි වෙන්නේ උනේ කොහොමද? ඉස්සෙල්ලා වැඩපොළ කරලා කායික වෙහසක් ඇතුවයි. අයෙන් තව අලුත් මොනහරි ටිකක් වෙහෙසගත දෙයක් කරලා තමයි වාඩි වුනේ. දැන් ටික වෙලාවක් වාඩි වෙලා නිකන් හිටියම් මොන භාවනාව කරේ නැතත් නිදහස්ව වාඩි වෙලා හිටියොත් මොකද වෙන්නේ කයට? ඒ කියන්නේ වෙහෙ කායික වෙහෙස වැඩි වෙනවද ඉඳගෙන ඉඳීම තුළ අඩු වෙනවද සාමාන්‍යයෙන් මේක හොයාගන්න වෙන්නේ කොහොම භාවනා කරත් එකයි නැතත් එකයි ඔයගොල්ලෝ ඇවිද ඇවිද ඉඳලා හරි වෙන වැඩක් කරමින් ඉඳලා හරි පුටුවක හරි වාඩි වුණාම කය විවේකයටපත් වෙනවා දැන් එහෙමනම් මේ කායික විවේක හා අවිවේක මතයි මේ ආස්වාසය දිගද කෙටිද වෙන්නේ නැතු වෙන මූල ධර්මයක් මෙතන නෑ. භාවනාවේ හපංගමකට වෙන එකක් නෙවෙයි මේ. ඒක සාමාන්‍ය ස්වභාවික සංසිද්ධිය. ඒ කවුරු හරි ඉඳගත්තොත් ඉඳ ගන්නකොට ගන්න හුස්ම ප්‍රමාණයට වැඩි අඩු වෙනවා ටිකක් වෙලා යනකොට. ඒ හේතුව කය විවේකයටපත් වෙන හින්දා. දැන් ඒක නිසා වෙන් ඔයගොල්ලෝ අර පොත්පත් වලින් හෝ තව වැරදි උපදෙස් ගන්න නැතුව ඔය දිග කෙටි හැමදාම නම් හොයන්න එපා භාවනාව. වඩාත්ම හොඳ මට දෙන්න තියෙන උපදෙස ඕක සම්පූර්ණ මනසෙන් අහක් කරන්න. මේ භාවනාවේදී ඉඳගෙන දිගද කෙටිද කියලා පොත්වල තිබුණා කියලා හොයන්න එපා. තේරුණා නේද? හුස්ම ස්පර්ශය හඳුනගෙන ඒක ගැන අවධානය යොමු. එය දිග කෙටි හෙව්වොත් හැමදාම හොයයි වයසට යනවා. ඒක අවශ්‍ය දෙයක්ම නෙවෙයි. හැබැයි මෙන්න මෙතන ඔය එතකොට පළවෙනි කාරණේ දීර්ඝ හුස්ම පජානාති කියන ගුණයෙන් හඳුනගන්න එක දෙවෙනි එක කෙටි හුස්ම. මේක નિરાයාසයෙන් වෙන දෙයක් මිස භාවනාවේ දක්ෂකමින් වෙන එකක් නෙවෙයි. කාය විවේකී අනුව වෙන එකක්. නිකන් ඉඳගත්තාම වෙන එකක්. මුලින් ගන්න දිග හුස්ම විවේකයටපත් වෙන්නපත් වෙන්න ඒ හුස්ම ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් කය ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න වැඩි වෙන්න හුස්ම ගන්න ප්‍රමාණය වැඩි අඩු වෙන්න අඩු වෙන්න හුස්ම ගන්න ප්‍රමාණය අඩු. ඕක තමයි මේ බුදුහාමුදුරුවෝ එන්නේ ගැන කලකිරීමක් වෙන්න කියනවා. අපේ අය දන්නේ නැතුව ඕකම හොයන. ඒකට කරන භාවනාවක් නෑ. ඕකේ වලකින්න දැන් ලේසි විදිය මං කියා දුන්නේ දිග හෙටි හෙටි හොයන්න එපා. හුස්ම ගැන අවධානය යොමු. දිග කෙටි හෙව්වොත් නේ අපිට මේක හොයාගන්නත් බෑ. මම වැරදි කියලා හිතෙනවා. තව තේරෙන්නේ නැහැ කියලා අදත් භාවනා කරනවා හෙටත් දිගකෙටි හොයනවා අනිද්දත් හොයනවා තව අවුරුද්දක් ගියත් හොයනවා මේක තේරුමක් එහෙම කරන්න එපා මේක සංසිද්ධියක් විතරයි අවධානයෙන් ඉඳ ආස්වාසයේ අවධානයෙන් ඉඳ පාස්වාසයේ ස්පර්ශය කෙරෙහි ඒ ප්‍රමාණවත් හැබැයි මෙතෙන්දී තුන්වෙනි උපදේශ ඊට වැඩි වටිනවා. ඒක පජානාති පදයෙන් නෙවෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. එතන දේශනා කරන්නේ මේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කටි කියන ගුණයට එන්නේ කියලා. සික්කටි මුලින් කිව්වේ දිග හුස්මේදී පජානාති. සික්කටි කියන්නේ පුහුණු වෙන්න කියන්නේ. පජානාති කියන්නේ මේ මොහොතේ දැනගන්න. ඒකට පුහුණුවකින් ලැබෙන ඵලයක් තමයි ඔය කියන සබ්බකාය පටිසංවේදී කියන ගුණය. ඒකත් එච්චර වැඩි හෙරුව පරේෂණයට ලක් කරොත් මේ පින්වතුන් ටිකක් අමාරුයි පස් වෙනවා. අමාරුවට වැටෙනවා. මේ කියන්නේ බුදුහාමුදුරුවෝ කාලයක් ඔයකොම ආස්වාසයේ ස්පර්ශ වෙන තැන ගැන ආස්වාසයේ ස්පර්ශ වෙන තැන ගැන සතිමත්ව කවුරු හරි ඉන්නවා නම් එයාට අර දිග හුස්ම මුලින් පටන් ගන්නකොටම ලැබිලා ඒක කෙටි වෙලා ගිහින් ඒ කෙටි භාවයේ කාලයක් වුණුනේ කියනවා. ඒකම ගානට දැනි දැනි කියනවා. ඊට පස්සේ හිටි ගමන් අර සතිය දියුණු වීම හේතුවෙන් අර කෙටි භාවයට තව මුලටයි අගටයි තව තීරීම් දෙකක් දෙනවා. ඒ කියන්නේ මේවා මෙහෙම කිව්වා කියලා පටලව ගන්න එපා. මේවා හොයන්න යන්න එපා භාවනාවේ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඉන්නේ ධර්මය. ඒ කියන්නේ අපි හිතමුකෝ යම් කිසි විදිහක ඔයගොල්ලෝ කාලයක් භාවනා කරනකොට එකම ගානට ආස්වාසියයි පාස්වාසියයි දැනෙනවා. තව කාල හිටි ගමන් තව දිනුනු වෙලා අමුතු දෙයක් වෙනවා. අමුතු කියන්නේ අර දැනිච්ච එකට වැඩිය තව මුලකුත් අගකුත් තේරෙන්න පටන් ගන්නවා සතිය දිනු වෙලා. ඉස්සෙල්ලා තේරුනේ ආස්වාදයේ ස්පර්ශ වෙන එකේ මැද කොටස. මේක උදාහරණයකට කිව්වොත් මේ වගේ. දැන් මේ කාලය මෙහෙම කිව්වා කියලා පටලවා ගන්නත් එපා. අපි හිතමුකෝ යම් කිසි කෙනෙකුට මේ කෙටි උස්ම තේරුණා මිනි තත්පර තත්පර කියලා ගමුකෝ මිනි කියන එක අහක් කළා නමුත් මෙහෙම තත්පර වලින් මේක සිදු වෙනව නෙවෙයි උදාහරණයක් කියන්නේ තත්පර පහක් තේරෙනවා හුස්ම ආස්වාසයක් තේරෙනවා තත්පර පහ ආස්වාසයක් තේරෙනවා තත්පර පහ කොහොම කාලයක් භාවනා කරනවා දිගට දියුණු කරනවා දියුණු කරනකොට බුදුහාමුදුරුවෝ කියන විදිහට මෙන්න මේ දේ සිදුවේ අර තත්පර පහ ඊට වැඩිය තත්පර පහ ඊට වැඩිය වැඩි වෙනවා. ඒ කියන්නේ තත්පර 10ක් වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒක බොරුවක් නෙවෙයි ඇත්ත. ඒ තත්පර 10 තේරෙන්නේ එහෙනම් අර මෙච්චර කල් අපේ සතිය දිනුනේ නැති හින්දා මැද කොටසක් විතරක් තේරුණා. අර අතින් මේ යනකොට තව තේරෙනවා මුලින් උත් තත්පර පහක් එකතු වෙනවා. එන ආස්වාසේ පටන් ගන්න වෙලාවම නෙවෙයි ඉස්සර අපිට තේරෙන්නේ. පටන් අරගෙන තත්පර 5 ගියාට පස්සේ. ඒ වගේම අපිට ඉස්සර තේරුනේ තත්පර 5 ගියාට පස්සේ තේරිලා ඊට පස්සේ නැවතුීම තේරුනේ ආස්වාසේ ඉවරයි කියලා තේරුනේ ඇත්තටම ආස්වාසේ නැවතිලා නෙවෙයි තව තත්පර 5කින් තමයි නවතින්නේ. මේක උදාහරණයක් මම මේ තේරුම් ගන්න කිව්වේ. ඔන්න ඒ වගේ හුස්ම ගැන වෙනකට වැඩිය දිගක් තේරෙනවා. ඒකයි මේ කියන්නේ. ඔන්න ඔසන වැඩක. තේරුණා නේද? නමුත් ඕක හොය හොයා පරිශන කරෝ ඒ භාවනාව වැඩක් නෑ. එතෙන්දිත් එහෙනම් ආධුනිකයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක ගණන් ගන්න නැතුව හුස්ම ගැන අවධානය යොමු කරන්න. එහෙම වුණොත් විතරක් තේරුම් ගන්න. හොයන්න එපා. හෙව්ව භාවනාවක් නෑ. ඊළඟට මෙන්න මේක වැදගත්. මෙන්න මෙතන තමයි හතරවෙනි කාරණේටපත් වෙන කම්මේ භාවනාව මෝඩියෙක් වගේ කරන්න වෙනවා. මෝඩියෙක් කියන්නේ ගණන් ගන්නතු කරන්නේ. පස්සම්යං කාය සංකාර. මේ පස්සම්යං කාය සංකාරං කියන ගුණය නම් හරි වටිනවා. මේ ගුණයට එන්න ඕනේ මේ ආනාපාන සති භාවනාවේ ඉදිරි ටික කරන්න. දැන් පස්සම්යං කාය සංකාර කියන්නේ කාය සංස්කාර සංසිඳවන තැනට මේ භාවනාව ගේන්නේ. දැන් මේ පින්වතුන්ට අද දවසේ කාල වේලා ඉවර වෙගෙන යනවා. නමුත් දැන් ආනාපාන සති භාවනාව ගෙදෙද්දී ඉඳලා කරනකොට අත්‍යවශ්‍ය මූලික ටික කිව්වා. ඉස්සෙල්ලා උජුම් කායං කියන ස්වરૂපයට අනුව තමාට ආවේනික ඉරියව්වක් තෝරගන්න. ඒක අහවලා ආරයහි ඉඳගන්නේ මෙහෙමයි මාත් එහෙම ඉන්නවා කියලා බොරු හදන්න එපා. තමන්ගේ ශරීරයට අනුව මේක වෙනස් වෙයි. බිමම ඉඳගෙන භාවනා කරන්න අත්‍යවශ්‍යයි කියලා නියමයක් බුදුහාමුදුරන්ගේ නැහැ. දැන්ට වයස්ගත වෙලා ඉන්නවා නම් බිම ඉඳ ගන්න බෑ. ඒ ඒ අය පුටුවක් උඩ වාඩි වෙලා මේක කරන්නේ. කිසිම ගැටලුවක් නෑ. එතකොට අර උජුං කායන් කියන්නේ කය පුළුවන් තරම් ඉරුජු කරගන්න පොදු යට පෙළ ගලින් කරනවා නෙවෙයි මේ. එතකොට එහෙම භාවනා කරමින් අර හුස්ම වැඩ වැඩගත්ම දේ ආස්වාසය හා පාස්වාසයේ අවධානය ස්පර්ශ වෙන තැනක තැනක් හොයා ගැනීම වැදගත්. නාසයේ අග හෝ තොල හෝ තෝරගන්න බලන්න. තමන්ට දැනෙන තැන. එහෙම තේරෙන්නේ නැති අය උදරයේ තේරුම් ගන්න. ඒ ඇති. එතකොට උදරයේ පිම්බෙන වෙලාවට අවධානය තියාගන්න, හැකිලෙන වෙලාවට අවධානය තියාගන්න. භාවනාව ආධුනික මට්ටමේ සාර්ථක කරගන්න මෙනෙහි කිරීමක් විදිහට ආස්වාසය කියලා මෙනෙහි කරාට කමන්නේ අර සක්මන් භාවනාවේ වම කියලා මෙනෙහි කරා වගේ. ආස්වාදයේ ස්පර්ශයේ අවධානය ඉන්න වෙලාවට ආස්වාදයේ කියලා තෝරගන්න. මේකට වෙන නම් දාගත්තත් ගැටලුවක් නැහැ. වචනේ නෙවෙයි භාවනාව කියන්නේ. සතිය පවත්තන ස්වરૂපය අනුව. ඒ අනුව එහෙනම් මේ පින්වතුන් දැන් එහෙම මේ සතිය තුලම ඒ ඒ විදිහට ඒ භාවනාව පුරුදු වෙන්න. ඒක අපහසු නිදහස් ඇවිදින වෙලාවක හැම වෙලෙම සක්මන් භාවනාවක් කරගෙන යන්න. ලබන දේශනාව තුල, ඊගාව දේශනාව තුල අපි අර පස්සම්යන් කාය සංකාරයන් කියන ගුණයේ ඉඳලා ඉස්සරහට බුදුහාමුදුරු දේශනා කරලා තියෙන වැදගත් සාධක ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම මේ දේශනාවක් තමන්ගේ ඒ සබ්බපාපස්ස අකරණං ගුණය, කුසල සුඛ සම්පදා ගුණය, සජිත්ත පරියෝධපණං ගුණය සම්පූර්ණ කර ගැනීමට හේතු වාසනා වේවා. අද දවසේදී මේ ධර්ම දේශනාව මෙතෙන්දී අවසන් කරනවා. මේ ධර්ම දේශනා මාලාවේම දායකත්වයෙන් දරලා තියෙන්නේ අපගේ වෛද්‍යාචාර්ය ආනන්ද පෙරේරා මහත්මයා හා එම නෝනා මහත්මිය ඒ දායකත්වයේ දරපු මේ දෙපළ බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය AB සර්ණපාල සහ පෙරේරා සහ BAW මංචනායක පියවුණු දෙදෙනාට පින් අනුමෝදන් කිරීම මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරවීම සුජීවත්ව සිටින ශ්‍රීමාවතී පෙරේරා සහ සීලා මන්තනායක මෑණියන් දෙදෙනාට සුවසෙත චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින සියලුම හිත ඥාති හිත මිත්‍රාදීන්ට සුවසෙත හා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම බෞද්ධ මාලිකාවේ අධිපති ධූරය ධර්ණ පූජ්‍ය ධර්ණාගම කුසල ධම්ම නායක හාමුදුරන් වහන්සේට එම කාර්ය මණ්ඩලයට සියලු දෙනාට සුවසෙත හා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම ඒ වගේම මෙම ධර්මදේශනාවල් පරිගත කරන වර්ඩ් පාර්ක් ස්ථානයේ අධිපති රුවන් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම අප දේශකයන් වහන්සේට චිරජීවනයේ හා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම ධර්මදේශනා මාලාව ආසන්න නරමන සියලු දෙනාටම ධර්මාවෝදයේ පිහිටා මේ පින් හේතු ආසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාව සවන් දීච්ච හැම දිනාටම ඒ දායක පින්වතුන් ඇතුළු ඒ දායක පින්වතුන් බලාපොරොත්තු වෙන ආකාරයෙන් මේ හිත ඥාති හිත මිත්‍රාගෙන් සෑම දිනාටම තමන්ගේ මේ ජීවිතය තුළදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිත්‍තා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චිරන් රක්칸තු ලෝක සාසනං ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ